අද ධර්මානුශාසනාව පැවැත්වුවේ සබරගමුව පළාතේ ද්විතීය සංඝනායක අරන්දර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අරන්දර ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය අරන්දර විජිතනන්ද ස්වාමින්දයන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස සාදු සුඛං යාව ජරාසීලං සුඛාසත්තා පතිට්ඨිතා සුඛාපඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං සදැහැති වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි මේ හැම දිනාම සූදානම් වන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ අතල මහා කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළ උතුම් ශ්‍රේසත් ධර්මයෙන් අංශු මාත්‍රයකට දෙසවන් යොමු කරන්නට ධර්ම දේශනාවට සවන් දීලා අපේ මෙලව ජීවිතය සුවපත් කර ගන්නට ඒ වගේම පරලොව ජීවිතය සුගතිගාමි කර ගන්නට මේ ගොහර භයංකාර සංසාර සාගරයෙන් ඈතරව ලබන අමා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට මේ කියන කාරණා මුල් කරගෙන මේ සුළු වේලාව බොහොම හොඳට ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන ධර්ම දේශනාවට සවන් දෙන්න කියන කාරණය අපි පළමුව සිහිපත් කරනවා මා මුලින් සඳහන් කළ ගාථාව ධම්මපදයේ නාග වග්ගයට අයත් 14 වන ගාථාව. ඒ ගාථාවේ සඳහන් වෙනවා සුඛං යාව ජරා සීලං සුඛා සද්දා පතිට්ඨිතා සුඛා පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං සුඛං යාව ජරා සීලං කියලා සඳහන් කළේ වයසට යනතෙක් සිල් ආරක්ෂා කිරීම සැපගෙන දෙන කාරණයක් සුඛා සද්දාය පටිලාභෝ සුඛා සද්දා පතිට්ඨිතා ශ්‍රද්ධාවෙන් ජීවත් වීම සැපගෙන දෙන කාරණයක් සුඛා පඤ්ඤාය පටිලාභෝ නුවණින් ජීවත් වීම සැපගෙන දෙන කාරණයක් පාපානං අකරණං සුඛං පවින් වැළකීම සැපගෙන දෙන කාරණයක් අද ධර්ම දේශනාව තුළින් මේ පින්වත් පිරිස හැම දිනාටම අපේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි කරන්නට අදහස් කරන්නේ අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන මේ ලෝකේ ජීවත් වන හැම පුජ්‍යලයක්ම අපේක්ෂා කරන සැපය පිළිබඳව සතුටෙන් ජීවත් වීමට අදාළ වන කාරණා හතරක් පිළිබඳව මේ ලෝකේ ජීවත් වන හැම කෙනෙක්ම සතුටෙන් ජීවත් වෙන්න කැමති හැම කෙනෙක්ම දුක ප්‍රතික්ෂේප කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සෑම පුජ්‍යලයක්ම සුඛකාමා සැපයට කැමති ඒ වගේම දුක්ඛ පටික්කුලා දුකට අකමැති හැම පුජ්‍යලයක්ම සැපෙන් සතුටෙන් සැනසille ජීවත් වෙන්න අපේක්ෂා කරනවා. මේ ලෝකේ ජීවත් වන මිනිස්සු සතුටෙන් ජීවත් වීම සඳහා සැපසේ ජීවත් වීම සඳහා කරන කටයුතු පිළිබඳව කල්පනා කරලා බලන්න. යම් කිසි කෙනෙක් රැකියාවක් කරන්නේ ධනය උපයාගන්නේ සතුටෙන් ජීවත් වෙන්න. ඒ වගේම ගයක් දොරක් හදාගන්නේ සතුටෙන් ජීවත් වෙන්න. ආවාහ විවාහ කටයුතු සිද්ධ කරගන්නේ සතුටෙන් ජීවත් වෙන්න. දැන් හැම කෙනෙක්ම බලාපොරොත්තුව සතුටෙන් ජීවත් වෙන්න. ඒත් අරමුණ කරා යනවද කියලා ටිකක් කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට විවාහ ජීවිතයට පත් වෙනවා. විවාහ ජීවිතයට පත් වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අර තිබුණ සතුට නැහැ. අරමුණ අමතක වෙලා ඒ වගේම ගෙයක් දොරක් හදා ගන්නවා. බඩු මුට්ටු අර ගන්නවා. ඒ වුණාට ඒ gedara තියෙන බඩු මුට්ටු අපි හරියට පාවිච්චි කරනවද පරිහරණය කරනවද අපි ගේ දොර හදාගත්තේ මහ විශාල මුදලක් වියදම් කරලා ගෙදරට උපකරණ ටික අරගෙන ආවේ අපි සතුටෙන් ජීවත් වෙන්න සැපෙන් ජීවත් වෙන්න අරමුණ අමතක වෙලා ඒවා සමහර වෙලාවට රෙදි කඩකින් වහලා දාලා ලොකු මුදලක් වියදම් කරලා අරගෙන ආපු පුටු සෙටිය රෙද්දකින් වහලා තියලා පුංචි බංකුවක පුංචි පුටුවක ඉඳගෙන අපි කටයුතු කරන්නේ. ඒ නිසා පින්වතුනි අපි හැමදෙනාම කල්පනා කරලා බලන්න අපේ ජීවිතය හැම වෙලාවකම හැම දෙයක්ම සිද්ධ කරන්නේ සතුටෙන් ජීවත් වෙන්නට ඒ සතුට අපි හරියට ලබනවද කියලා කල්පනා කරලා බලන්න. මාද සඳහන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවත් වන පුජ්‍යලයට මෙලව වශයෙන් සතුටු වෙන්න පුළුවන්කම තියෙන ඒ වගේම පරලොව වශයෙන් සතුටු වෙන්න පුළුවන්කම තියෙන මේ සසර ගමන නිමා කරලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන ඒ සතුට හොයාගන්න අවශ්‍ය කරන අදාළ කරන අදාළ වෙන කරුණු හතරක් පිළිබඳව මා සඳහන් කළ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාර දිව්‍ය පුත්‍රයා මුල් කරගෙන දවසක් බුදුරජාණන් වහන්සේට කල්පනා වෙනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න සමයේදී බුදුරජාණන් වහන්සේ ඇසුරු පැසුරු කරන බුදුරජාණන් වහන්සේගෙන් බණ මේ රජවරු රජවරු ධර්මයේ දැකලත් රජවරු ධර්මයේ දැනගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා අහලා ඒ රට වාසීන්ට පීඩාවක් වෙන විදිහට ඒ වගේම රට වාසීන්ට වරක් වෙන විදිහට අයබදු අය කරමින් තාඩන පීඩන කරමින් කලකිරීම බහුල වන ආකාරයට කටයුතු කරනවා. ඇත්තටම මේ ප්‍රජාවට රටවාසයෙන්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන විදිහට රජුට රට කරවන්න බැරිද කියලා බුදුරජාණන් වහන්සේට අදහසක් ඇති වෙනවා. මේ අදහස දැනගන්න මාර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. මාර දිව්‍ය පුත්‍රයා හරි සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ අදහස් කළ ඒ සිතවිල්ල වැරදි විදිහට තේරුම් අරගෙන මාරයා කල්පනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාත කරලා දානි වළඳලා ඒක අපහසුතාවයට පත් වෙලා රජගෙදරට යන්න හිත් ඇවිල්ලා වගේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍ය අතහැරලා මේ රට පාලනය කරන රජතුමා බවට පත් කළොත් මට ලොකු වාසියක් වෙනවා මිනිස්සු නිවනට යන මාර්ගය වැළකෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ රට කරන්ට උන්වහන්සේගේ අදහස ක්‍රියාත්මක කරන්නට ආරාධනා කරන්න ඕන කියන කාරණේ හිතාගෙන මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ රට බාර ගන්න මේ රට පාලනය කිරීමේ හැකියාව ඔබ වහන්සේට තියෙනවා ඔබ වහන්සේගේ සිතවිල්ල මැනවි කියලා මාරයා ප්‍රකාශ කරනවා. අන්නේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මාරයාගෙන් අහනවා මාර දිව්‍ය පුත්‍රය නුඹ කුමක් මේ කියන්නේහිද? කුමන කාරණයක් මුල් කරගෙන කියනවා මේ කාරණේ කියනවද? ඒ වෙලාවේදී මාර දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් කිසි සිතෙවිල්ලක් ඇති කරගත්තනම් ඒ සිතවිල්ල ඒ කාන්තයෙන් ඉෂ්ට වෙනවා. ඔබ වහන්සේ මේ මහා පර්වතයක් හිමාලයේ තියෙන මහා පර්වතයක් රත්තරන් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා නම් ඒකත් රත්තරන් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ වහන්සේ හිතපු සිතවිල්ල නිවැරදි ඔබ වහන්සේ මේ රට වාර ගන්න නැවත ආරාධනා කළා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයාට කරුණු පැහැදිලි කරලා දෙනවා. කරුණු පැහැදිලි කරලා දෙමින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව දේශනා කරනවා. මේ ධර්ම දේශනාව අවසානයේදී දෙවිවරු විශාල පිරිසක් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. ඒ වුණත් මාර දිව්‍ය පුත්‍රයා පින්මද නිසා මාර දිව්‍ය පුත්‍රයාට එබඳු සැනසීමක් ලැබුණේ නැහැ. මාර දිව්‍ය පුත්‍රයා පලා ගියා. පින්වත්නි වයසට යනකම් සිල් ආරක්ෂා කිරීම සැපගෙන දෙනවා. අපි හැම කෙනෙක්ම නිතර සමාදන් වන පංචශීල ප්‍රතිපදාව පිළිබඳව කල්පනා කරලා බලන්න. මේ සීලයක තියෙන වටිනාකම පුජ්‍යලයකට සනසිල්ල ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා සීලවන්ත ජීවිතයක් ගත කරනවා නම් ඔබට අදත් මතකයි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ මඩියේ පඤ්ඤාසීය මහානායක මාහිමියාණන් වහන්සේ රේරුකාණේ චන්දවිමල මහානායක මාහිමියාණන් වහන්සේ ගංගොඩවිල සෝමහාමුදුරුව අදත් ඔබ කතා කරනවා උන්වහන්සේලා තුල තිබුණ සිල්වත්කම පිළිබඳව අගය කරනවා උන්වහන්සේලා තුල තිබුණ ඒ සීල වෘද්ධිය පිළිබඳව අපි තවත් අගය කරලා කතා කරමින් ගරු කරනවා. සීලවන්ත ජීවිතය පින්වතුනි, ඊ타ත්ම වටිනා ජීවිතයක්. සීලය කියලා සඳහන් කරන්නේ කය වචන දෙක සංවර කර ගැනීම. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය වාචානං සමෝදානං සීලං කය සංවර කර ගන්නවා නම් වචනය සංවර කර ගන්නවා නම් අන්නේ පුජ්‍යලයා සීලවන්ත පුජ්‍යලේ කයින් කරන වැරදි වැඩ ඉවත් කරනවා. ඒ වගේම වචනය වැරදි විදියට පාවිච්චි කිරීමෙන් වළකිනවා. ඒ තුල සිල්වත්කම පිහිටලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඒ වගේම අනුන්ගේ දේවල් සොරසිතින් ගැනීමේ අදත්තා දාණයෙන් වැළකෙනවා. ඒ වගේම වැරදි කාමසේවනයෙන් කිරීමෙන් වැළකෙනවා. අනුන්ගේ පෞල් විනාශ වන විදිහට කම්සක හොයන්නේ නැහැ. මේ විදිහට කටයුතු කරන පුජ්‍යලයාගේ කය සංවර කරගත්ත වෙනවා. ඒ වගේම බොරු කීම, කේලාම් කීම, පරුස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම මේ වචන වලින් දුරස් වෙනකොට පින්වතුනි කේලාම් බොරු කීමෙන් ඉවත් වෙනවා සත්‍ය වචන පිළිබඳව කතා කරනවා ඒ වගේම කේලාම් කීමෙන් ඉවත් වෙනවා සමගිය පිළිබඳව කතා කරනවා ඒ වගේම හිස් වචන කතා කිරීමෙන් වළකිනවා වැඩකට ඇති ප්‍රයෝජනවත් දෙයක් කතා කරනවා නරක නපුරු වචන කතා කිරීමෙන් ඉවත් වෙනවා කෙනෙක් හිත පහදවන ප්‍රිය කරන වචන කතා කරනවා ඒ වචනය සංවර කරගත් පුජ්‍යලයා සීලවන්ත පුජ්‍යලයෙක්. පින්වතුනේ වචනයේට මහා බලගත් ශක්තියක් තියෙනවා. මහා බලගත් හයියක් තියෙනවා. නොදැමුණු පුජ්‍යලයක් দমনය කරන්නට සමහර වෙලාවට අපි අකීකරොයි කියලා කතා කරන අපේ දරුවෝ මුණුබුරෝ සමහර වෙලාවට ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය තමන්ගේ වචනයට අවනත කරගන්නට පුළුවන්කම තියෙනවා හොඳ වචන තුලින් මිහිරි වචන තුලින් කෙනෙක් හිට ගන්න වචනයක් කතා කළොත් පින්වතුනි අන්නේ පුජ්‍යලයා තමන්ගේ අවනත භාවයට පත් කරගන්නට තමන්ගේ වචනයට අවනත කරගන්නට ඒ වගේම ඒ පුජ්‍යලයා තමන්ගේ වචනයට අවනත කරගෙන නිවැරදි මාර්ගයකට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා වචනය මහා බලගත් ශක්තියක් පින්වතුනි. කයින් වැරදි වැඩවලින් ඉවත් වෙනවා නම් වචනේ වැරදි විදිහට පාවිච්චි කිරීමෙන් ඉවත් වෙනවා නම් අන්නේ පුජ්‍යලයා සීලවන්ත පුජ්‍යලයෙක් කියලා බණ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා පින්වතුනි සිල්වත්කම ඊ타මත්ම වටිනවා පින්වතුනි. සීලවන්ත පුජ්‍යලයා පස්පවින් වැළකිනකොට අන්නේ පුජ්‍යලයට උදාරතර සතුටක් ඇති වෙනවා. ඒ පුජ්‍යලයා හැම වෙලාවකම සතුටෙන් කටයුතු කරන්නේ අනුන්ගේ ජීවිත විනාශ කරන්නේ නැත්තම් එවැගේම අනුන්ගේ දේවල් හොරසිතින් අරගන්නේ නැත්තම් වැරදි කාමසේවනයේ යෙදෙන්නේ නැත්තම් එවැගේම අනුන් බොරුවෙන් රවටන්නේ නැත්තම් රහමෙර පානේ කරන්නේ නැත්තම් මේ පුජ්‍යලයා අප්‍රමාණ සතුටකින් ජීවත් වෙනවා. ඒ නිසා සීලවන්ත ජීවිතය ඊ타ත්ම වටිනවා පින්වතුනි. සීලවන්ත පුජ්‍යලයා සනසිල්ල ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සිල්වත්කමේ ආනිසංස පිළිබඳව එක වෙලාවක සඳහන් කරනවා සිල්වත් කුජලයට ධනවත් වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම සිල්වත් කුජලයට කීර්තිය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. සිල්වත් කුජලයා පිළිබඳව නිතර හැම කෙනෙක්ම කතා කරන්නේ අගය කරලා මෙන්න මේ පුජ්‍යලයා මේ වගේ වටිනාකමක් තියෙන පුජ්‍යලයෙක් කියලා. ඒ වගේම සිල්වත් පුජ්‍යලයාට පිරිසක් මැදට බිය නැතුව යන්නට පුළුවන්කම තියෙනවා. සිල්වත් පුජ්‍යලයා සිහි මුලා වෙන්නේ නැතුව කලුරිය කරනවා, මිය යනවා. ඒ වගේම සිල්වත් කුජලයට සුගති ආත්ම භාවයක උප්පත්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා. මේ කියන ආනිසංස ලබන්නට නම් අපි තුල සිල්වත්කම ඇති කරගන්න වෙනවා. පින්වතුනි, සීලවන්ත කුජලයාගේ වටිනාකම හැම කෙනෙක්ම අගය කරනවා. ඒ නිසා තමා සඳහන් කරලා තියෙන්නේ සෙල් සුවඳ මේ සමාජයේ පුරාම පැතිරෙනවායි කියලා. පින්වතුනි සීලවන්ත ජීවිතයක් ගත කරන පුජ්‍යලයා මම මේ වගේ වටිනා ජීවිතයක් ගත කරනවා මම මේ වැරදි වැඩේ සිද්ධ කරන්නේ නැහැ කියලා අප්‍රමාණ සැනසෙල්ල ජීවත් වෙන්නේ. ඒ වගේම සැප ලබන පුජ්‍යලයා සතුට හොයන පුජ්‍යලයා තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු දෙවැනි කාරණය පින්වතුනි සුඛා සද්දාය පතිට්ඨිතා ශ්‍රද්ධා සම්පන්න ජීවිතයක් ගත කරන එක ශ්‍රද්ධාව කියලා කතා කරන්නේ පින්වතුනි ශ්‍රද්ධාව කියන වචනේ සංස්කෘත වචනයක් පාලි වචනය සද්දා සිංහල භාෂාවෙන් ගත්තොත් මේක සදහැසිත තෙරුවන් කෙරෙහි පැහැදීම තථාගත බුදුරජාණන් වහන්සේ නර්යානික ශ්‍රේ සද්ධර්මය ආර්ය මහා සංඝරත්නය මේ කියන තෙරුවන් කෙරෙහි පැහැදීමක් තියෙනවා එතන ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාවන්ත ජීවිතය පින්වතුනි සැපගෙන දෙන කාරණයක් සදහවන්ත ජීවිතයක් ගත කරනවා නම් තුනුරුවන්ට ලංවිච්ච ජීවිතයක් ගත කරනවා නම් ඒ පුජ්‍යලයට කිසිම පීඩාවකින් තොරව සනසිල්ල කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. ශ්‍රද්ධාව අපේ ජීවිතයට එකතු කරගත යුතු ප්‍රධාන ගුණධර්මයක්. මේ බෞද්ධකම රඳා පවතින ශ්‍රද්ධාව තුළ ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා කියලා කියන්නේ තෙරුවන් විශ්වාස කරන තෙරුවන් සරණ මිසක් මට වෙන සරණක් ඇත්තේ නෑ කියන විශ්වාසයේ තියෙන පුජ්‍යලයා පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ බුද්දේ අවෙච්ඡප්පසාද ධම්මේ අවෙච්ඡප්පසාද සංඝේ අවෙච්ඡප්පසාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි නොසැලෙන පැහැදීමක් ඇති කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි පැහැදීමක් ඇති කරගත්ත පුජ්‍යලයා තුනුරුවන්ට සමීපවන ජීවිතයක් ගත කරනවා. ඒ පුජ්‍යලයා වැරදි අවම කරගත්ත පුජ්‍යලයෙක්. අන්නේ පුජ්‍යලයා පින්වතුනි නිතර කල්පනා කරන්නේ මම තුනුරුවන් සරණ ගිය පුජ්‍යලයෙක්. ඒ නිසා මට මේ වැඩේ කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මේ විදිහට කල්පනා කරනවා. අපි නිතර සඳහන් කරන කාරණයක් තමයි පන්සලට සමීප වුණ ජීවිතයක් ගත කරන්න කියලා. පන්සලට සමීප වුණ ජීවිතය කියලා සඳහන් කරන්නේ මේ තුනුරුවන්ට සමීප වුණ ජීවිතය. පන්සලට එකතු වුණ පුජ්‍යලයා ස්වාමීන් වහන්සේලා ඇසුරු පැසුරු කරන පුජ්‍යලයා පින්වතුනි හැම වෙලාවකම සතුටෙන් ජීවත් වෙන්නේ තමන්ට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණා නම් ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරනවා සාකච්ඡා කරනවා ප්‍රශ්නය විසඳ ගන්නවා ඒ වගේම තමන්ට ධර්මයේ පිළිබඳව යම්කිසි ගැටලුවක් ඇති වුණා නම් හාමුදුරුවෝ සමග කතා කරලා ඒ ධර්ම කරුණු තේරුම් ගන්නවා ඒ විතරක් නෙවෙයි පින්වතුනි පන්සලට සමීප වුණ තුනුරුවන්ට සමීප වුණ ස්වාමීන් වහන්සේ අසුරු පැසුරු කරන පුජ්‍යලයා සමාජේ කටයුතු කරන වෙලාවෙදී ඒ සමාජේ කටයුතු කරන අවස්ථාවකදී යම් කිසි වරදකට යොමු වෙන්න හිත ඇති වුණා නම් ඒ තැනත්ත කල්පනා කරනවා හාමුදුරුව දැනගනි හාමුදුරුවන්ට ආරංචි වුණොත් හොඳ නැහැ එහෙම වුණොත් එහෙම මට ස්වාමීන් වහන්සේගේ මුණ බලන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම මේ වැරදි වැඩේ කොහෙත්ම සිද්ධ කරන්නේ නැහැ. මේ විදිහට කල්පනා කරනවා. ඒ නිසා වැරදි අවම කරගන්නට පුළුවන්කම තියෙන්නේ. Tamange ජීවිතයට හොඳ ಗುಣධර්ම එකතු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. තුනුරුවන්ට ලං වෙච්චේ පන්සල ඇසුරු පැසුරු කරන පුජ්‍යලයට අන්නේ පුජ්‍යලයා පින්වතුනේ හැම වෙලාවකම සතුටෙන් කටයුතු කරනවා. පින්තුනේ තුන්වෙනි කාරණය විදිහට සැප හොයන සතුටෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන ධර්මයේ සතුට පිළිබඳව කතා කරන තුන්වෙනි කාරණය විදිහට සඳහන් කරන්නේ සුඛා පඤ්ඤාය පටිලාභෝ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන එක එහෙම නැත්නම් නුවණින් කටයුතු කරන එක සැපගෙන දෙනවා. ඥානවන්ත ජීවිතය පින්වතුනි හැම වෙලාවකම අපට සහනයක් සලසන්නේ. අපි මේ ගෝර භයංකාර සසරෙන් එතර වෙන්න අපි ඥානාන්විතව අපි ධර්මයට ලං වෙන්න වෙනවා. ඒ වගේම පින්වතුනි අපේ එදිනෙදා පෞල් ජීවිතය සමාජික ජීවිතය අර්ථවත් කරගන්නට මේ සමාජයේ සතුටෙන් කටයුතු කරන්නට නම් අපි තුල පින්වතුනි ඥානවන්තකම නැනවන්තකම ඇති කරගන්නට වෙනවා. මේ නැනවන්තකම ජීවිතයේ හැම වෙලාවකම අපි ප්‍රගුණ කළ යුතු දෙයක්. සාමාන්‍යයෙන් සරලව කතා කළොත් අපි අපට තියෙන ලොකුම සම්පත තමයි පින්වතුනි දරු සම්පත කියලා කියන්නේ. දරුවන් ප්‍රාර්ථනා කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඥානවන්තව කටයුතු කරන්ට වෙනවා. දරුවන් හදන අම්මා අප්පච්චේ ඥානවන්තව කටයුතු කරන්ට වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ කාලයක අම්මා කෙනෙක් හිටියා. මේ අම්මා දරුවන් ලබන්ට සූදානම් වෙන වෙලාවේදී දෙවතාවක් පන්සිල් සමාදන් වුණා. පළවෙනි වතාවේ තමන් වෙනුවෙන් පන්සිල් සමාදන් වුණේ දෙවැනි වතාවේ කුස තුල ඉන්න දරුවා වෙනුවෙන් දරුවා බිහිවෙන්ටත් පෙර ආගම දහමට යොමු කරලා නවීන විද්‍යාවෙන් පවා හොයාගෙන තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා දරුවන් ලබන්ට ඉන්න අම්මලාගේ සිතවිලි කුස තුල ඉන්න දරුවට බලපානවායි කියලා. ඒ නිසා තමයි වර්තමානයේ පවා දරුවන් ලවන්තයින් අම්මලා බෝධි පූජා පවත්වන්නේ සෙත් පිරිත් දේශනාවන් දේශනා කරවගන්නේ ආගමික වතාවත්වල කටයුතු කරන්නේ ආගමික වතාවත්වල යෙදලා කටයුතු කරන ඒ පින්බර හිත් තියෙන අම්මලට පුණ්‍යවන්ත දරුප්පත්තයෙන් සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි දරුවන් ප්‍රාර්ථනා කිරීමත් ඥානවන්තව කටයුතු කරන්නට ඕන කාරණයක් පින්වතුනි අම්මා තාත්තා පිරිසිදු සිත් ඇති කරගෙන ආගමික වතාවත්වල නිරත වෙලා දරුවන් ප්‍රාර්ථනා කළොත් ඒ අම්මලට වටිනා වාසනාවන්ත දරුප්පත්තෙන් සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දරුවෝ ලොකු මහත් කරනකොට, දරුවෝ හදනකොට, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනකොට මේ හැම වෙලාවකම අම්මයි තාත්තයි ඥානවන්තව කටයුතු කළොත් ඒ දරුවෝ නිසා ඒ අම්මලා තාත්තලාට කවදාවත් දුක් කඳුළු හෙලන්ට වෙන්නේ නැහැ. ඥානවන්තව දරුවෝ හැදුවොත් ඒ අම්මලා තාත්තලාට සතුටු කඳුළු හෙලන්ට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අපි දරුවෝ හදලා දරුවෝ ලොකු මහත් කරලා දරුවන්ට උගන්වලා දරුවන්ට රැකී ආරක්ෂා හොයලා දීලා දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු සිද්ධ කරලා දුන්නාට පස්සේ වයෝ වෘද්ධ භාවයටපත් උන අම්මගේ අප්පච්චිගේ කටට බෙහෙත් පෙට්ට දාන්න වතුර ටික දාන්න ළඟ දරුවෙක් නැහැ. ඒ නිසා මේ ගුණවන්තකම දරුවන්ට ප්‍රගුණ කරන්නට අම්මලා තාත්තලා දරුවා බිහිවෙන්ටත් පෙර ඉඳන් කල්පනා කරලා කටයුතු කරන්නට ඕන. දරුවා කුංචි කාලේ ඉඳන්ම උපන් දිනේ දවසට දරුවට තුනුරුවන්ගේ ආශිර්වාද ලබා දෙන්න කටයුතු කරනවා නම් ඒ වගේම අපච්චි විදිහට දරුවාගේ උපන් දිනේ දවසට ඒ දරුවට අම්මගේ තියෙන වටිනාකම පැහැදිලි කරන්නට කටයුතු කරනවා නම් ඒ දරුවා අම්මා තාත්තට ලෙන්ගතු දරුවෙක් වාටපත් වෙනවා අතීතයේ අම්මලා තාත්තලා දරුවන්ගේ උපන්දිනයේ දවසට කරපු විශේෂ කාරණයක් තිබුණා. උපන්දිනය කියලා කියන දවස ඉතාමත්ම වැදගත් වෙන්නේ දරුවා බිහි කරපු මාතාවට ජීවිතයත් මරණයත් අතර සටනක්. ඒ නිසා පැරණි කාලේ තාත්තලා පුංචි දරුවන්ගේ උපන්දිනයේ දවසට තෑගි දෙකක් අරගෙන එනවා. එක තෑග්ගක් දරුවට ලබා දෙනවා. අනිත් තෑග්ග දරුවට දීලා මේක අම්මට දීලා වදින්න පුතේ. තාත්තා අම්මගේ වටිනාකම කියලා දෙනවා. ඒ නිසා පින්වතුනි උපන් දිනය කියන දවස දරුවන්ට ආගම දහමට යොමු කරපු අම්මගේ තාත්තගේ වටිනාකම පැහැදිලි කරපු මේ පරිසරයක් ගොඩනගනවා නම් ඥානවන්තව දරුවෝ හැදුවා වෙනවා ඒ වගේම අවුරුද්ද දවසට අම්මට පුළුවන්කම තියනවා නම් බුලත් අතක් අරගෙන පුතේ මේක තාත්තට දීලා වඳින්න. ඒ වගේම තාත්තා එතකොට මොකද කරන්නේ ඥානවන්තකම තියනවා නම් පුතේ මේක අම්මටත් දීලා වඳින්න. අවුරුදු චාරිත්‍ර ටික දරුවට පුංචි කාලේ ඉඳන් කියලා දෙනවා. gedara තමයි පාසල වෙන්න ඕන. ඒ නිසා අම්මලා තාත්තලා ඥානවන්තව කටයුතු කළොත් එහෙම මේ රටට සමාජයට අවශ්‍ය කරන වටිනා සංපත දරු සම්පත නිර්මාණය කරන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විවාහ ජීවිතයටපත් වෙන එක අපි හැම කෙනෙක්ම මා මුලින් සඳහන් කළා විවාහ ජීවිතයටපත් වෙන්නේ සතුට ලබන්න කියලා. එහෙමනම් අපි ඥානාන්විතව කටයුතු කළොත් විවාහ ජීවිතයටපත් වෙලා අපට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. සතුට කියන කාරණේ ඊ타ත්ම වැදගත් පින්වතුනි. විවාහ ජීවිතයට පත් වුනහම අඩදබර කරගන්නේ නැතුව සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන්නට වටිනාම කාරණයක් සඳහන් වෙලා තියෙනවා. ස්වාමි පුරුෂයා විදිහට කල්පනා කරනවා නම් මට මේ වගේ හොඳ බිරිඳක් හදලා දුන්න ඒ අම්මා අප්පච්චේ මගේ අම්මා අප්පච්චේ ස්වාමි දියණියට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ වගේ හොඳ ස්වාමි පුරුෂයෙක් හදලා මට එකතු කරලා දුන්න අම්මා අප්පච්චි වෙන කවුරුවත් නෙවෙයි මගේ අම්මා අප්පච්චි වෙන්න ඕන මේ විදිහට දෙන්නම හිතනවා එතන ලස්සන පෞල් ජීවිතයක් තියෙනවා පින්වතුනි තමන්ගේ ස්වාමි දියණියගේ අම්මා අප්පච්චි වෙනුවෙන් ස්වාමි පුරුෂයා ඉස්සර වෙනවා නම් ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා වෙනුවෙන් ස්වාමි දියණිය ඉක්මන් වෙනවා නම් අර ස්වාමි පුරුෂයා කල්පනා කරනවා මට වැඩිය මගේ අම්මා තාත්තා පිළිබඳව මගේ බිරිඳ හිතනවානේ බිරිඳත් ඒ විදිහට කල්පනා කරනවා අන්න එතන මොනතරම් ලස්සන පෞල් ජීවිතයක්ද ඒ වගේම පින්වතුනි තමන්ගේ ස්වාමි දියණියට මේ වගේ හොඳ ස්වාමි පුරුෂයෙක් අන්නේ විදියට හිතන්ට පුළුවන්කම තියෙන හොඳ ස්වාමි පුරුෂයෙක් වෙන්නත් ඕන. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාට මේ වගේ හොඳ බිරිඳක් මෙහෙම කල්පනා කරන්නට ඒ බිරිඳ හොඳ බිරිඳක් වෙන්නට ඕන පින්වතුනි. බිරිඳ හොඳ නම් ස්වාමි පුරුෂයා හොඳ නම් ස්වාමි පුරුෂයා කල්පනා කරනවා නම් මේ වගේ හොඳ බිරිඳක් හදලා දුන්න අම්මා තාත්තා මගේ ස්වාමි දියණිය කල්පනා කරනවා නම් මේ වගේ හොඳ ස්වාමි පුරුෂයෙක් හදලා දුන්න අම්මා තාත්තා මගේ එතන මොනතරම් ලක්ෂණ පෞල් ජීවිතයක්ද පින්වතුනි ඒ ජීවිතේ හැමදාම සතුටෙන් කටයුතු කරනවා සතුටෙන් සැනසille කත කරනවා ඒ නිසා පින්වතුනි ඥානාන්විතව එදිනෙදා කටයුතු කරගෙන යනවා අපට සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වතුනි අපි හොයන ධනය හරියට පරිහරණය කරනවා නම් සමහර වෙලාවට අපි හොයන ධනයට වැඩිය වැඩියෙන් වියදම් කරන්න ගියොත් එහෙම මොනතරම් මානසික ආතතියකින්ද අපි කටයුතු කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා හොයන ධනයෙන් කොටස් එකයි අනුභව කරන්නට කීවේ කොටස් දෙකක් ප්‍රයෝජනය සඳහා ආයෝජනය සඳහා යොමු කරන්න ඒ වගේම තව කොටසක් තැම්පත් කරලා තියන්න ආරක්ෂා කරලා තියන්න හදිසි අවස්ථාවකදී හරදරයකට විපතකටපත් වුන වෙලාවකදී අවශ්‍ය වෙලාවකදී ප්‍රයෝජනයට ගන්න මේ විදිහට පින්වතුනි හොයන ධනය නිසියාකාරව ක්‍රමානුකූලව අපි පරිහරණය කරනවා නම් පින්වතුනි අපට පුළුවන්කම තියෙනවා සතුටෙන් ජීවත් වෙන්න සතුට හොයන පුජ්‍යලයන් විසින් තවත් එකතු කරගත යුතු ප්‍රධාන කාරණයක් තමයි පින්වතුනි පාපානං අකරණං සුඛං කලින් වැළකීම මේ ජීවත්වන කෙටි කාල සීමාව තුලදී කල්පනා කරන්නට ඕන මේ මනුස්ස ආත්ම භාවය ලබා ගන්න එක ඊටාම දුර්ලභ කාරණයක්. ඒ මනුස්ස ආත්ම භාවය ලබා ගත්ත අපි මේ මනුස්ස ආත්ම භාවයේ වටිනාකම දැනගෙන මේ සුගති ආත්ම භාවයේ වටිනාකම දැනගෙන හැකියතාක් දුරට පවින් වැළකීලා අපේ ජීවිතයට කුසල් දහම් එකතු කරගන්නට පුණ්‍ය ශක්තියෙන් එකතු කරගන්නට අපි මහන්සි ගන්නට ඕන. පින්වතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පවින් වැළකුණ පුජ්‍යලයා මෙලව වශයෙන් සතුටු වෙනවා අප්‍රමාණ සතුටක් ඇති කරගන්නවා. කොහොමද සතුටු වෙන්නේ? ස්වාමින් වහන්සේලා බණ කියනකොට සතුටු වෙනවා. මම තුල ඔය කියන පාප කර්ම කරගෙන නැහැ. ඔය කියන කුසල කර්ම මගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. ඒ වගේම පින්වතුනි, පව් කරන්නේ නැති පුජ්‍යලයා පව් කරපු වැරදි වැඩ කරපු පුජ්‍යලයාට රජු දඬුවම් කරනකොට සතුටු වෙනවා. මට නම් කවදාවත් ඔය දඬුවමට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම පව් කරන්නේ නැති පුජ්‍යලයා මෙලවත් සතුටු වෙනවා පරලවත් සතුටු වෙනවා සැප විපාක වින්දනය කරනකොට මේ ලබන සතුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට අතට ගත්ත ගල් කැටයක් වගේලු පුංචි ගල් කැටයක් අතට ගන්නේ ඒ ගල් කැටේ වගේ අපි ලබන සතුට අර කියන කොටස් තුනෙන් ලබන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා පරලවදී ඒ ලබන සතුට හරියට මහා මේරු පර්වතය වගේලු. ඒ නිසා පින්වතුනි, පවෙන් වැළකුණ පුජ්‍යලයට කවදාවත් සතර අපාය වැටෙන්නේ නැතුව සුගති ආත්ම භාවවල උප්පත්තිය ලැබලා සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි, පවින් වැළකීම අපේ ජීවිතයට සැපගෙන දෙන කාරණයක්. මෙලව වශයෙන් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. පරලොව වශයෙන් සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. එලව මෙලව තමන් කරන ලද කුසල කර්ම පිළිබඳව හිත හිත සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි, පවින් වැළකීම සතුටගෙන දෙන කාරණයක්. එහෙමනම් කල්පනා කරන්න. මේ ලෝකේ සතුට හොයන, සතුටෙන් ජීවත් වෙන්න ප්‍රිය කරන හැම කෙනෙක්ම පින්වතුනි වයසට යනකම් සිල් ආරක්ෂා කිරීම ඒ වගේම තමන් තුළ ශ්‍රද්ධා සම්පන්න ගුණයක පිහිටලා කටයුතු කරන එක ඒ වගේම ඥානාන්විතව තමන්ගේ ජීවිතය අරගෙන යන එක ඒ වගේම පවින් වැළකෙන එක මේ කියන කරුණු හතර පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරොත් අපට මෙලව සතුටු වෙන්නත් පුළුවන්කම තියෙනවා සරලව සතුටු වෙන්නත් පුළුවන්කම තියෙනවා. එලව මෙලව දෙලව සැනසීම ලබාගෙන අවසානයේදී තථාගත බුදුරජාණන් වහන්සේ සුඛයි ප්‍රණීතයි සැපයි කියා දෙසවදාල අමා නිවනින් සැනසීම උදා කරගන්නට අපට ශක්තිය තියෙනවා ඒ සඳහා යුහසුලුව ඔබ කටයුතු කරන්නට කියලා අපි බොහෝම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අවසරයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්නතුන්ගේ ආරම්භ කලුතර තේකවත්ත පළාතට ප්‍රසන්න නිවසේ පදිංචිව සිට වසර 5කට පෙර වියෝ වූ කළුතර සිරිසීවලි මහාවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිනිය වන නන්දා තන්ත්‍රිගේ ගුරුමෑණියන්ට සහ ගමකොඩ හම්බාගෙදර පදිංචිව සිටි ටී.ඩී. කරුණාතිල කාර්යවති නීටා නාරණී එස්.එම්. රත්නායක මයුර ගයාන් යන අයට හා දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සැමට එකම සද්ධර්මාණ්ඩයකදී නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කිරීම නරඹමින් දායකත්වයේ දරන්නේ ස්වාමි පුරුෂයා ඇතුළු පුතුන් වන සුදේශ් මහේෂ් දිනේෂ් ඉන්ද්‍රාණී කුමාරී ශෙරීන් සුජානී යන ලේලිවරුන් විසිනි. පරලෝසපත් W.V. සරත් වික්‍රමදිනක පියාණන්ගේ ජන්මදිනය සිහිපත් කරමින් පින් පැමිණවීමටත් පරලෝසපත් හේමාවතී උඩුවනගේ මෑණියන්ට පින් පැමිණවීමටත් පරලෝසපත් සිළුම ඥාතීන්ට පින් පිණිසත් ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නේ හෝමාගම හයිලෙවල් පාර ගලවිල වත්ත සරසවිලි පිණිෙහි W.V. සුධර්මා වික්‍රමතිලක මහත්මිය පරලෝසපත් ලක්ෂ්මන් එදිරිසිංහ සහ ප්‍රේමාවතී කොස්තා තම ආදරණීය දෙමාපියන්ටත් පරලෝසපත් රුවන් ලලිත් එදිරිසිංහ සහ කසුන් එදිරිසිංහ තම සහෝදරයා සහ ඔහුගේ පුතාටත් පින් අනුමෝදන් කිරීමත් තම ස්වාමිපුරුෂයාට සහ දරු තිදෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මේ පින් හේතු වේ ප්‍රාර්ථනා කිරීමත් තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ සීලම දූ දරුවන්ටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සහ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් දායකත්වය දරන්නේ හෝමාගම වැකන්ද පාර 57න් 4 ලිපිණියෙහි ඊ.ඒ. ආර් චන්ද්‍රිකා ඉදිරිසිංහ මහත්මිය නොම්බර 10 දිල්නියා පාර බොරැල්ල පදිංචිව සිට වසර 3කට පෙර පරලෝසපත් ඩොරා රදම්පල ආදරණීය මෑණියන්ට පින් පැමිණවීමත් පියාණන් වන ජයශ්‍රී රදම්පල මහතාට සහ සහෝදරිය වන සේනානි සුජීවා රදම්පල මෙනවියට පින් පැමිණවීම නිර්වාණ අවබෝධය සඳහා මේ උතුම් ධර්ම දානම කුසලමය හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කිරීම තමන් නමින් මිය පරලෝ යන්ට යෙදුන සීලම ඥාති වර්ගයාට මෙන්ම අනුශාසක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටත් සියලු සත්ත්වයින්ටත් මෙම උතුම් ධර්ම දේශනාමය කුසල බලයෙන් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ කොළඹ අට බොරැල්ල දිලිනියා පාර නොම්බර 10 ලිපිණෙහි ජයනී රදම්පල මාතා සහ රෝහණ සිරි රදම්පල ජයනී රදම්පල මහත්මිය සහ රෝහණ සිරි රදම්පල මාතා වේයන්කුට අංක 296 දනුවවත්ත මාබදල ලිපිණේ පදිංචිව සිට 2011 දෙසැම්බර් 20 වන දින පරිලෝසපත් වී අදට වසර 8ක් ගත වූ එම් ආරියරත්න සිල්වා පියාණන්ට පින් පැමිණීම සඳහා අද දිනට සිය 7 වන උපන්දිනයේ සමරන ලියන්නේද සිල්වා පුතුට නිදුක් නිරෝගී බව පැතීමත් දෙසැම්බර් 31 වෙනිදා උපන්දිනයේ සමරන දයාබර මෑණියන්ට නිරෝගී සුව පැතීමටත් ලකිඳු සදෙව්ද්‍රා දරුවන්ගේ සියලු ග්‍රහපල දුරු වේවායි පැතීමටත් ඉතාලියේ පදිංචි අප්සරා ශාමාල් දරුවන්ගේ සහ හරිනි සහ උමයන්ගේ යන දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථීමටත් තම පියාගේ සහ මෑණියන්ගේ දෙපාර්ශ්වයේ මියගේ සියලු ඥාතීන්ට අමාමා නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් දායකත්වයේ දරන්නේ චාලට් සමරේක්‍රම මෑණියන් ශ්‍රී ලංකා වරාධිකාරී අසංක පුතා මාබදල මහාවිද්‍යාලයේ ආචාර්යනී ප්‍රියංගා කුමාරී ලේලිය සහ මිනුවන්කොට ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අයෝමි පූර්ණිමාද සිල්වා දරු මුණපුරු මුණපිරියන් 2019 වසරේ දෙසැම්බර් 18 වන දිනට යෙදෙන 101 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් ලංක 27 අමරතුංග මාවත තලපත් පිටියේ නුගේගොඩ නිවසේ පදිංචිව සිට පරලෝසපත් විශ්‍රාමලා දුම්රි ස්ථානාධිපති අමරතුංග ආරච්චිගේ නෙල්සන් පෙරේරා පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සුමනාවතී ඩොරින් පෙරේරා මවතුමියට පුණ්‍යානුමෝදනා කිරීම ලයිනල් පෙරේරා බාප්පාට පුණ්‍යානුමෝදනා කිරීම වර්ග પરම්පරාගත සහ සියලුම සංසාරික මියගිය ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම අනුමුණින් දායකත්වයේ දරන්නේ නුගේකට උඩහමුල්ල තලපත් පිටියේ අමරතුංග මාවතංක 40 පිළිෙහි නෙළුම් පෙරේරා මහත්මිය ඇතුළු දරු පිරිස දැන් පුණ්‍යානුමෝදනා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබන ආනිසංසයන් සඳහන් කළ සියලු ඥාතීන්ටත් ඒ වගේම ඔබගේ මව්පස, පියපස, පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරමු. පරලෝසපත් අපේ ඥාතීන්ගේ පරලව ආත්ම භාවයන් සුඛීසුවපත් භාවයටපත් වේවා. සසර ගමන සුවදායි වේවා. අමා නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ සබරගමුව පළාතේ ද්විතීය සංඝනායක අරන්දර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අරන්දර ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය අරන්දර විජිතනන්ද ස්වාමින් වහන්සේ මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ඔබටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269යි 7140 දුරකථනයෙන් CD තැටියක් හෝ සංයුක්ත තැටියක් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න ගුවන්විදුලි සංස්ථාවේ කැසට් අලවි අංශයෙන් ඔබ සැමට තෙරුවන් සරණයි